මේකත් වැදගත් මේ ගාතාව දුක්ඛප්පත්තාච නිද්දුක්ඛා බයප්පත්තාච නිබ්බය ශෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ පිපායිනවා මේකේ ලෝකෝත්තර අර්ථය මොකද්ද කියලා මම හරි මේක බොහොම වැදගත් වෙනවා මේකේ තියෙනවා ලෞකික සහ ලෝකෝත්තර දෙපැත්තා මේ ලෝකයේ දුක සැප දෙක පිළිබඳ සීමාවෙච්ච මනසක් තියාගෙන පුතත් ජන කෙනෙක් ඇත්නම් ඔහු දකිනවා මේ ලෝකේ සත්ත්වයින්ට මෙන්න මේවා දුක. මෙන්න මේවා ලෝක සත්ත්වයින්ගේ සැප. ඔහු එහෙම දුක සැප දෙකක් දැනගෙන ඉන්නවා. අයින් එහා දෙයක් දකින්න නැතුව. ආර්ය ධර්මෙහි අදක්ෂ ආර්ය ධර්මෙහි නිපුණත්වයක් නැති අසෘතවත් පුරාජනයාගේ ස්වභාවය ඕකයි. ඔහු දකින්නේ ලෝකයේ ඇතුළේ කවුරුත් විඳින දුක සහ සැප. එයින් එහා දැකීමක් ඔවුන්ට නැහැ. ඔවුන් පිනක් වශයෙන් මොකද කරන්නේ? අනේ මේ જાතිය දුක් විඳින සත්වෙයින්ට දුකක් නොවේවා කියලා ඊටම පැතුමක් පතනවා. ඒක ලෞකික මෙත් වැඩීමක්. ඒක තමයි බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සලා තිබිච්ච මෙත් වැඩීම. ඒ වගේම ලෝක සත්‍යය මේ අසෘතවත් මුතඥයා කියන්නේ. අර ධර්මයේ දැක්ක නැති ධර්මයේ අහපු නැති තෝරාගත්තේ නැති පෘථජ්ජනය බය සහ නිර්භය දෙකක් දකින්න. එයා දකින්න බය තමයි ලොකුම එක මරණ බය. ඒ වගේම ලෞකික ඒ කාකාරින් හිඟි හිංසා එනවනම්, දෙර රෝග එනවනම්, අනික් අයගේ නිନ୍ଦා පහස එනම හැම එකකින්ම බයක් ඇති වෙනවා. එහෙම කරදරයක් නැද හොඳ ආරස්සාවක් ඇතද ඉඳ තියෙනවනම් හරි නිර්භයයි. මෙන්න මෙහෙම අසෘතවත් පුතඥයාට බය නිර්භය උඩ පේන්නේ ඔච්චරයි. ওই ලෞකිකත්වයේ තියෙන සීමාව. ඒ වගේම ශෝකයක් සතුටක් කියලා එකක් තියෙනවා ලෝකේ. අසෘතවත් පුතඥයාකින් දහම් දැක්කේ නැති පුද්ගලයා. ලෝක සම්මතියේ යමක් සතුටු වෙනවද? පංචකාමයන් දැකලා. ඒක සතුටක් වශයෙන් ගන්නවා. එතකොට ඒ වගේම ඒකෙන් අනිත් පැත්ත ඒවට පහර වදිනට ශෝක වෙනවා ඒවා ශෝක විය යුතු දේ හැටියට ගන්න ශෝකපත්තා නිසෝ ශෝකපත්තා තනිසෝකා කිනෝට අනී මේ ශෝකයට පත් වෙලා ඉන්න සත්වෙන්න ශෝකයක් නැතුව ජීවත් වෙන්න තියෙන නම් කොච්චර හොඳද අර මගුල් ගෙදර hina වෙලා කාලා විලා ඉන්නා වගේ සත්වයෝ ඉන්නවනම් කොච්චර හොඳ ඔය જાති අදහසක් වෙනව මේක අසුරතවත් පුරදඥයාගේ තිබෙන ලෝක ගැන වැටහීම නිසා ඒ ලෝක සත්වයා තම පුරදඥ ගතිය නිසා ඔහු ලෝකේ දකින සැප කියලා යමක් දැක්කනම් ඒ වගේම නිර්භය කියලා යමක් දැක්කනම් ඒ වගේම නිස්සෝක වශයෙන් යමක් දැක්කනම් දැකලා තියෙන්නේ මේ ලෝකයේ ඇතුළෙම කුණු ගොඩවල් ආස්වාද විඳගෙන ඉන්න අවිද්‍යාව නිගමන. හැබැයි ඉතින් ලෝක සම්මතයේ පින් කියන්නේ එව්වට. යා පව් කියන්නේ නැහැ ලෝක සම්මතේ. කාට හරි හොදක් කරනවා නම් ලෝක සම්මතේ ඒවා ඉතින් පින් කියන කොටසට වැටෙනවා. ආර්ය විනය තුල අවිද්‍යාව සහගත මුලාවට වැටෙනවා. ඒවා අවිසංකාර වශයෙන් මුලාවටපත් වෙන සසර ගමනේ දුක්ඛිත බවටපත් කරන හේතු බවටපත් වෙනවා කියලා දකිනවා. දැකලා ඒවා පිළිබඳව තැකීමක් ආර්ය ධර්මයේ තේරුම් ගත්ත සෘතවත් අරිය ශාවකයාට නැහැ. එන සෘතවත් අරිය ශාවකයා මේකේ දකිනවා ආර්ය අර්ථේ. ආර්ය ධර්මයේ අහලා තේරුම් ගත්ත ආර්ය ධර්මයේ නිපුණ දක්ෂ පුද්ගලයා මොකද්ද මේ ලෝකේ තියෙන සැපයේ නිබ්බානම් පරමං සුඛං මේ ලෝකයේ තියෙන බැඳීම් වලින් නික්මිලා නිදහස් වීම ඇරෙන්න තවත් මොකද සුඛය ලෝකේ සැපයි කියලා මායාවක් තියෙනවා ඒක දුක සමුදේන ඒ පස්සේ ගිහිලා දුක් විඳිනා සම්මතේ ඒක ලෝක දුක්ඛයෙන් ඒකට හේතු වෙන මාර්ගයෙන් ලෝක සත්‍යය වලන්නේ දුකට මගක් නේ හැපල මගක් කියලා මේ වලන්නේ කියලා දකිනවා. ආර්ය ධර්මයේ තුල නිපුණ නිසා, දක්ෂ නිසා, අර්ථවත් වටහාගෙන තියෙන නිසා චේතනාවකින් නොවිදින සුඛය දකිනවා නිවන් සුවේ කියලා. ඒක ආර්යව පමණයි දකින්නේ ආර්ය දහම් ඇසින්. අනන්ත දුක් විඳගෙන ආවේ අවිද්‍යාවෙන් කොටු වෙලා අවිද්‍යාවෙන් නිගමන කරන පංචකාම ආස්වාදිනදී මායාවට අහු වෙලා ගොදුරු වෙලා ඔය මර උගුලට කොටු වෙලා අනන්ත දුක් විඳගෙන එනවා සසරේ අනාථය වෙලා මීට වඩා තවත් දුකක් ලෝක සත්‍යයට තියෙනවාද ඔහු ආස්වාද කරන සියල්ල දුකට හේතු නේද කියලා දකිනවා මර උගුල නේද කියලා දකිනවා <clears throat> එහෙනම් මොකද්ද නියම සැප මොකද්ද ඒවා යම් අත්හැරීමක් නොයල්මක් මිදීමක් ඇද්ද චන්දරාගේ නිදහස් වීමක් ඇද්ද අන්නේ Nirodhi මිසක් එයින් මෙහා එකක් නම් සැපයි කියන්නේ එකක් නෑ කියලා දකින්න. අන්නේ ආර්යෝ දකින්න දුක සහ නිදුක. ඕක දැක්ක කෙනත් මොකද කරන්නේ අර ගාථාවේ මේ පදේ එහෙමම කියනවා. දුක්ඛප්පත්තාච නිදුක්ඛ. එහෙනම් දුක්ඛප්පත්තේ කවුද? සක්‍ර දේවේන්ද්‍රලා බය සහගතයි. දුක් සහගතයි. එයාත් ඉන්නේ එහෙම තැනක. ලෝක සම්මතේ නම් ඉන්නේ ඉහළම තැනක ඉන්න සැප විදින දිව්‍ය රාජේ. බයපත්තාට නිබ්බය අපි හිතන්නේ බයපත්තේ කවුද? ඒක එකනා ගහනවා නම් ගුටි කණ්ඩ වෙනවා නම් මරලා දාලා යනවා නම් මරණ බය දුක් බය රෝග බය ඔක්කොම අප එක බයටපත් වෙච්ච එක. <coughs> හොඳ හමුදාවක් වට කරගෙන හිමි ඉන්නවා නම් මොනවත් ප්‍රශ්නයක් නැහැ නම් ගහන්න මරන්න ආවට පස්සේ ඒක බේරෙන්න පුළුවන් හැකවරණ එහෙම තියනවා නිර්භය පුද්ගලයා මේ ලෝකයා ඔහොම හිතාගෙන ඉන්න අසුරුතත් පුතජනේ හැබැයි ඔහොම හිතාගෙන තමයි අර සක්‍රදේවේ ඉඳලා පඬිතකමක් කිව්වා කියන්නේ කාලෙක. තමන්ගේ පිරිසට කියනවා උඹලට බයත් ඇති ගන්මල් ලොමු දහ ගන්මක් ඇතුන මා හෝ මගේ කොඩිය බලපල්ල. උඹලගේ බයත් ඇති ගන්නු නැති වෙලා යනවා. මියාදී විස්තරය දැක බුදුරන් වහන්සේ මේක භික්ෂුන් වහන්සේලාට කියලා දජග සූත්‍රයේ විග්‍රහ කරලා දෙනවා. සක්කෝ භික්කවේ දේවානමින්දෝ අවිත රාගෝ අවිත දෝසෝ අවිත මොහෝ බීරුච්ඡම්බිය උත්‍රාසි පලායි මාන්නේ මේ සක්‍රියා මෙහෙම කිව්වට විතරාග නැහැ අවිත රාගයි. ඒකේ මිදිලා නැහැ රාගයෙන් මිදිලා නැහැ. අවිත දෝෂී විත දෝෂී වෙලා නැහැ. අවිත මොහි විත මොහි වෙලා නැහැ. මොහේ වෙන් වෙලා නැහැ. රාග දේශ මොහ සහිතයි. බීරුච්ඡම්බි උත්‍රාසි පලායිදී බය වෙනවා. ලොමු දැහ ගන්නවා, තැති ගන්නවා, පැනලා දුවනවා. බයයි. එහෙනම් මේ ලෝකේ බය නැති තැන කොහෙද තියෙන්නේ? ආර්යෝ දකින්නවා නිර්භය තන. මොකක් නිසාද? එතන උපදින කෙනෙකුත් නැහැ, මැරෙන කෙනෙකුත් නැහැ, ගිහින් ඉන්න කෙනෙකුත් නැහැ, බය වෙන්න හේකුත් නැහැ, මොකුත් නැහැ නිවන. නිවන් දැක්කගෙන නිවන ප්‍රතිඵලයටපත් වුනහම එතන ජාතියක් ජරාවක් ස්මරණයක් ව්‍යාධියක් ශෝකයක් පරිදේවයක් දුකක් දුම්නසක් උපායාසයක් ඒ යමක් පහළ වෙනවාද ඒවට හේතු එකක්වත් එතන නැහැ. නෑ එතන කියලා වචනේ හඳුනන ලෝකෙකුත් නැහැ. හැබැයි නිවන නැමැති ආයතනයක් නැත්නම් ඉතින්පත් වෙන්න ලැබෙයි. ඕක ගැඹුරුම තැන. මෙතරයි එතරයි කියන නම් දෙකකින් පෙන්නනවා. හැබැයි ලෝක සම්පතියෙන් උපමාවක් පෙන්වුවට ලෝකයා රැවටෙනවා මෙතර අත් ලෝකේ එතර අත් ලෝකෙින්. එනම් මේ දහම් මුල දැක්ක කෙනෙකුට විතරයි මේවා තේරෙන්නේ. එතර මොකද්ද මෙතර මොකද්ද කිව්වහම. මෙතරින් එතරට යනවා කියනවා නිවන් දකින්නවා කියන එකයි මේ කියන්නේ කියලා තේරෙන්න ඕනේ. එහෙනම් ඒක තියෙන්නේ යම් දුකක් විඳගෙන ආවන යම් හේතුවකින් ඒ දුකට හේතුව නැති නිසා හේතුව නිසා හටගන්න දුක් ඵලයක් ඇද්ද? ඒ ඵලේ යම් තැනක හටගත්තේ නැහැ දුකෙන් නිදහස්. මෙන්න මේක තමයි ආර්යව දකින නිවන් සෝය. නිර්භය තැන. ඔන්නෝක තේරුම් ගත්ත කෙනෙක් <coughs> බයපත්ව දකින්නවා. මේ ලෝකින පුතඥයෝ බයපත්ව. බයලපත් වෙච්ච උන්. බයෙන් නිදහස් වෙලා නැහැ. බයෙන් නිදහස් වීම දැක්ක එකනා තමයි සෝතාපන්නය. නිදහස් වෙච්ච එකනා තමයි රිහතුන් වහන්සේ. එහෙනම් බයපත් ආද නිබ්බයා කියනකොට මේ බයටපත් වෙලා ඉන්න ලෝක සත්‍යයන්ට ඔය පෘථජන භාවය ඉක්මවලා අනුපිළිවෙලින් ගිහිල්ලා නිබ්බය වූ ക്ഷേම වූ නිවනටපත් වෙනවා නම් ආයි කවදාවත් බයක් නැහැ. අන්නේ සාන්තිය ලැබේවා කිව්වහම නිවන මුල් කරගෙන මේ කතාව කිව්වා වෙනවා. බයපත්තාත නිබ්බය. ශෝකයත් ඒ වගේ. ලෝකයේ කොච්චර සුන්දරයි ප්‍රියයි මනාපයි යහපතයි අපිට සති සතුටින් ඉන්නේ කිව්වා. ඉන්නේ ඉන්නේ තැනක් ගානේම ශෝකයෙන් පිරීලා. බැරි වෙලා හරි මගුල් ගෙදර යනවා. කරේ ලස්සන චේන් එකක් තියෙනවා. හොඳ සාරියක් එහෙම ඇඳලා තෙරේ බුද්ධියකුත් දාගෙන ගිහිලා ඊට හිනහ වෙවි මගුල් කකා ඉන්න වෙලාවක කවුරු හරි ඔතනේ කන්ට කියලා කියනවා. අන්න අර ගෑණි චේන් එක ඉල්ලගෙන අපේ නෝනාගේ. ඒ වෙනාලේ මෙතන ඇවිදලා පෙන්නන්නේ හරියට ඒ ගෑණි එකක් වාගේ. බැලලා රොහම එකක් කියන ඇහුණා නම් එහෙම මොකක් වෙයි? පොළොව පලාගෙන යන්න හිතෙනවා. නිස්සෝකයෙන් ඉඳ ගිහිලා ශෝකයටපත් වෙච්ච හැටි. ඊළඟ ඒ හදාගත්ත මවාගත්ත ලෝකේ ශෝකයන්නේ තැනක් එහෙම නෙමෙයි. ඒක දාගෙන ඉන්න ගමනු පේනවා. අනේ මං ඉතින් මේ එක එකනාගෙන් ඉල්ලගෙන දාගෙන ඇවිදලා වැදගෙන මේවා දාගෙනයි මම මේ මෙතන පොරුවට පෙනුමට ඉන්නේ. අනේ මං කොච්චර දුප්පත්ද? එතනත් ඇවෙනවා. ඉතින් ওই මුලාවටපත් වෙච්ච ලෝකයට ඒ ලෝකේ හරි සුන්දරයි. හරි ප්‍රියමනාපයි. <coughs> එහෙම කක් නැති කීමේ තැවීම තමයි ඒ අයට තියෙන්නේ. <coughs> ඒ ශෝකය ලෝකයාගේ පෘථජන ලෝකයේ තිබෙනා වූ ස්වභාවයයි. බුදුරන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? විවිධාකාරයෙන් ශෝකයටපත් වෙන්න හේතු වෙන ජරා මරණ ඇති වෙනවා නම් <clears throat> ලෙඩ රෝග දුක් කරදර ඇති වෙනවා නම් ඒ જાතියක් නිසායි. જાති යම් තැනක පහළ වෙලා නැද්ද? එතන ජරාවක් මරණයක් නැත්තම් ශෝකයක් පරිදේවයක් දුකක් දුම්නසක් පායාසයක් එතනයි නැත්තේ. එතන සදාහරම ඉවරයි ඒවා. එහෙනම් ඒ තමයි නිවන සහ නිවන් සුවය. මෙන්න මෙහෙම තේරුම් ගත්ත කෙනා අන්නේ නිස්සෝගතාවයේ ලෝක සත්‍යයට ලැබේවා. ශෝකේ නැමැති ලෝකයෙන් මිදිලා නිසෝකේ නිවනටපත් වේවා කියලා අදහස ගත්තා නම් ආර්ය අර්ථය ඕකයි ලෝකෝත්තර අර්ථය. හොන්තු සබ්බේපි පානිනෝ. මේ පාණය කරන උන්ටයි පාණීන් කියන්නේ. මොනවද පාණය කරන්නේ? පංචකාමයේ පාණය කර කර එනවා. මේ ලෝකෙට ඇලිලා අන්නේ තමයි පානී. ඔය ප්‍රාණීන්ට ඔක වැටහෙවා. පානය කරන මුලාව අත්හැරලා ආවා. ප්‍රාණීත්වයේ මිදේවා. ඒක බලාපොරොත්තුෙන් තමයි හොන්තු සබ්බේ වගේ සියලුම ප්‍රාණීන්ට මේ යහපත වේවා කියලා හිතන් ගන්න. නිවන මුල් කරගෙනමයි අධිෂ්ඨාන කරගන්න. ඕක තේරුම් ගත්ත කෙනා නිවනට හිත පිහිටවනා ලෝකයේ අසාරවතෙන් දකින්නවා. නිවන සාරත්වයෙන් දකින්නවා. ඒ මාර්ගය උටම ආර්ය මාර්ගයක් වෙනවා සම්මාදිට්ඨියෙන් යුක්තයි. නැත්නම් අර ලෞකික සම්මාදිට්ඨිය කියන එකට වැටෙනවා මිසක් ලෝකෝත්තර සම්මාදිට්ඨියට හම්බ වෙන්නේ නැහැ. ওই අර්ථය දකින්න නැතුව මේ ගාථාව කොච්චර කිව්වත්.